ගරුතර ස්වාමීන් වහන්සේ මේ දෙකෙන් නිස්සන්න වන්නේ මේ ස්වභාවයේ සමාජික මහත්වරුනි නෝනාවරුනි පින්වතුනි අන්තර මතුරට තනිපරක් වෙන්නේ නිසා මම කතාව පොඩි පොඩි බාධා ඇති වෙන්න පුළුවන් මං ඉල්ලා හිටනා ඉතමත් සාවධාන අසසෙත්නේ කියලා ඒ මක් නිසාද ඇත්ත වශයෙන්ම මම මේ අපි මේ ආතාවේ දාන්නේ දෙන්නේ 46 වෙනි වතාවට. ඇත්ත වශයෙන්ම මේ මුල් කාලේ ඉඳලම හැම හැමදාම අපි මෙහි ඇවිල්ලා ඒ තමයි සන්තෝෂෙන් දානි දුන්නා. මම විශේෂයෙන් මතක කරන්න ඕනේ ඔක්කොටම ඉස්සර වෙලා මේ සභාවේ මහත්වරුන්ට සාගතතර ස්වාමීන් වහන්සේලාට හින්දි මතක් කරන්න ඕනේ. මේ තුවක්කලත් මේ දුෂ්කරතා විඳගෙන මේ ස්ථානේ මේ ධර්ම තත්වයට ගොඩනගා ගැනීම ගැන. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මුලදී 1970 විතර එනකොට අපි දුෂ්කර රාශියක් මැද්දේ තමයි මෙතන දැන් දුන්නේ. ඉතින් එතකොට මට මතක අපේ ගරුතර ස්වාමීන් වහන්සේ මාත් එක්ක ආවා 150 200ක් විතර පිරිසක්. මුළු කාලේ අම්මේ ගොඩනැගිලා හදන්න පටන් ගත්තට පස්සේ තමයි මේ අපට සීමා කරලා වෙන 20ක් විපාක එවන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ස්ථානෙට ඇවිල්ලා දාන දෙන්න හුඟක් දෙනෙක් කැමති. ඉතින් අපිට හුඟ දෙන්න ගිහිත් කරලා තමයි කේන්ද වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අතින් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගොඩනැගිලි හදන්න පටන් ගත්තට පස්සේ ඒ පිරිසට දෙන්න විදියක් නැහැ. හුඟ දෙනෙක් අත ජීවතුන් අතර නැහැ. දැන් මටත් වයස අවුරුදු 84 තික්මිලා තියෙන නිසා තවත් අතාවක් එන්න පිට පුළුවන් වේද කියලා කියන්න බෑ. මං තමුනාසට මතක් කරන්නේ විශාල පිරිසක් ඉන්නවා. ඉන් කරගන්න කැමති අය. ඉතින් ඒවට ගැළපෙන ස්ථාන නැතිකමයි අපිට තියෙන්නේ. අපි මුලදී ආවේ මට මතකයි 1970 දී ඉඳලා අපි ඉතාමත්ම සන්තෝෂයෙන් මේතිරග නිස්සරණ වනේ දාණයට පැමිණි. ඉතින් අපි ඒ කිසි කිසි දුෂ්කරතාවක් නොතකා මේ ස්ථානයේ ඉඳලා අපේ පිරිසම ඒ දානි පිළිල කරලා පුත්වන්නාට පූජා කළේ. ඉතින් දැවිලා අපිත් ක්‍රමවත් පිළිලක් අනුව තමයි මේ ස්ථානයේදී රාත්‍රියේ ආහාර ගැනීමෙන් පස්සේ 12 වෙනකන් භාවනාසා ධර්ම සාකච්ඡා පිළිපිට කරනවා. කරලා ඊළඟට දෙකෙන් පස්සේ නැගිටලා දානි උයනවා. ඒකත් කණ්ඩායම වශයෙන් මයි පාර දීලා. ඊට පස්සේ උදේ ආරගෙන්මින් පස්සේ නැවතත් අපි ධර්ම සාකච්ඡා පවත්වනවා. භාවනා කරනවා. මෙතන මේ ස්ථානයේ කලේ ධර්මදාන පැවැත්වුවා. අපි මේ ගොඩනැගිලිවට ගල්ල ඇද්දා, වැලි ඇද්දා, පස්ස ඇද්දා. ගොඩක් දේවල් පිළිස කරා. එතකොට මට මතකයි අපේ තාත්තා තින්න ඇති. මේ මුලදී මේ ස්ථානයේ යලන පවහයි කරේ අපි ඒ තාත්තලා මේ නැවිලා නැවතිලා. ඉතින් අපි අදත් මතක් කරනවා ඒව මතක් කර කර අපිට මතක් කරන ගානේ අපිට ඉස්සේ දෙවනා කියලා අපි හිතනවා. ඇත්ත වශයෙන්ම ගරුතරස් මම පන්දනහස මට මතක් කරන්න තියෙන කාරණා තමයි ඒ දන් දෙන්න එන පිස්ස විශක් විභාගයට වැඩි ඒවන්ට පා කියලා අපිට ලියුම එවනවා. ඉතින් අපි බොහොම කනගාටුවෙන් හැමදාම මෙයාට එන්න එන්න කැමැති අය මග දාලා එනවා. එතකොට අපිට මීට වඩා පිරිසකට ඇවිල්ලා මේ මේ ආගමික කටයුතු ටිකක් කරලා පිස්සු කරගන්න අවස්ථාව තියෙන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම ඒක නැතිකම එක පැත්තකට පාඩුවක්. මෙතන මේ එන ස්වාම්පාදයන් වහන්සේලායි කාර්තපයි මහතුරුයි මං හිතන්නේ විතරක් අපිට පෙනෙන්නේ හුඟක් දුරට මේ මාන්ති වෙන්නේ. ඉතින් මේ රටේ ඉන්න අනිත් ජනතාවටත් මේ වෙනුවෙන් දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් මාත් එක්කම ඇත්ත වශයෙන් 200ක් විතර ඉස්සර ආවා. ඉතින් අද ඉන්නේ පෙරේ අපි මගේ දාලා ඉන්නේ එක්කෙන්න බෑ. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපි ඇවිල්ලා බොහෝ විට නිකන් ඉන්නේ නැහැ. රාත්‍රී 12 වෙනකන් ධර්ම සාකච්ඡා කරන භාවනා කරනවා. අනිත් පාර උදේ පාන් උදේත් නැගිටලා භාවනා කරන ඊට පස්සේ සම්මදාන පවත්වනවා එයිනුත් පස්සේ ආයෙත් භාවනා කරනවා ඊළඟට ස්වාමීන් වහන්සේට දානට වඩන කන්ද 10 ඉඳලා ධර්ම සාකච්ඡා කරලා භාවනා කරනවා එතකොට හුඟා පිංසුදු කරගෙන තමයි මේ ස්ථානේ යන්නේ අපි ලෝක සත්වකින් යන්නේ ඉතින් අපිට ඒ වගේ අවස්ථාවක් නැතිකම විශාල පාඩුවක් ඒ නිසා අපිට අපිට මෙහෙ එන්නේ ඇවිල්ලා දාන්නේ දෙන්න මගේ තාත්තා දෙනවනේ හුඟක් හොඳයි. ඉතින් අපි අත් වශයෙන් මට මතකයි මේ ගොඩනැගිලි හදන්න ඉස්සර අපිට යෝජනා කරේ කොහොමද? එන්නේ පිටතට. ඊට වඩා හද පහසුවෙන් ඉන්න ගොඩනැගිලි අපි හදලා දෙනවා. ඒවා බලාපොරොත්තු තමයි අපි ඒවට උදව් ආදර දුන්නේ. ඉතින් අන්තිමට බලනකොට තව වෙනතුරු අපට ඒ පහසුකම් ලැබුණේ නැහැ. ඒක මතක් කරන මම මෙච්චර කියන්නේ මේ මෙතවකල් තමනාසලා මේ කටයුතු මහන්සි වීම ගැන අපේ අවංක ආදර්ශය සහ පුණ්‍ය අනුමೋದන පිට පිළිනමින් මම මේ කතාව නවත්තනවා මේක පිළිබඳව මට මතකයි මම මගේ ජීවන අවධානය නිසා මේ වගේ මේ ගමන් වලින් එකතු වෙලා කට්ටිය එන පිරිසුත් ඉන්නවා අපිට ඊ타ත්ම කරදර කරන පිරිසුත් ඉන්නවා. ඇවිල්ලා මේ බීලා නටලා පොලිසිය ගෙන්නන්න වෙලා ගහ ගන්න වෙන පිටසුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට හරි අපහසුයි දැන් මේ කතා කරන විශේෂ මේ මහත්වගේ සංවිධානය අරසි බොහොම ලස්සනට ඇවිල්ලා 150ක් විතර ආවට එනවා ඒක අපි දන්නවා. නවරත්න මහත්තයත් ඒ දොස්තර මහත්තයත් මට කිව්වා. ඔය සමහර අයගේ පිරිසේ කිසිම චාරයක් නැහැ. නායකයාට කිසිම කතාවක් නැහැ. බෝතල් ටික තියලා යනවා වැසිකිලි. එහෙම නැත්නම් බීලා බාග ටික තියලා යනවා. ඉතින් සභාවේ නායකයාට කියනකොට නායකගේ නෝන මහත්තයා අන්ලා කියනවා අනේ කාටවත් කියන්නේ අපිට දාන කපයි කියලා. එතකොට වෙන්නේ අපිට පොලිසියෙන් දාන්න වෙනවා කටයුතු කරන්න. ඉතින් ඒක නිසා මේකට තියෙන එක විකල්ප උත්තරයක් මට හිතෙන්නේ මේ පිරිස දාහන සඳහා එන පිරිස පුළුවන් තරම් භාවනාවටම යොදවන්න අපි දවසේ භාවනා තියෙනවා දවස් 3 භාවනා තියෙනවා දවස් 7 භාවනා තියෙනවා. එතකොට ඊටදී බොහෝම ඉහළින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි මාගේ නිස්සාරණන හිටපු කාලේ මම දැක්කේ ඉස්සර කාලේ හරියට ශ්‍රම දාන තිබ්බා. ශ්‍රම දාන වලින් සෑහෙන කටයුතු ටිකක් කරා. දැන් ඒක සංවිධානය වෙන්නේ නැහැ. ඉතින් මහත්ලගේ මනාපේ තියෙනවා නම් අපි ඒකට හරි කැමති ඒ ඒ ඒ සාස්නික කටයුත්තක් කරන්න. ඒ වෙනුවට මධ්‍යම යෝජනාවක් වශයෙන් මම කියන්න කැමතියි අපි ළඟ තියෙන මේ පහසුකම් තියෙන්නේ මෙච්චරයි කියලා අපි කොහොමටත් දැනුම් දෙනවා. ඊට අමතරව පිරිසක් එනවනම් ඒ කෙනා අපිට ලීලෙවනවා නම් ඔක්කොටම දෙන්න බෑ. අවුරුදු 300ට පස්සේ දෙන්න බෑ. එනවා නම් මං සභාපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. මේකේ යට තියෙන පින්නපාත ශාලාවේ නිදා ගන්න පහසුකම් ටික දෙන්න පුළුවන්. හැබැයි එතකොට අර පරණ පුරුද්දට බීම පැදුරක් දාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ පිරිසක් තියාගෙන ඉන්නවයි කියන එක ලොකු වගකීමක්. මොකද මේ පිරිසට අහුම්කම් දෙන්නේ නැති වාහන ඩ්‍රයිවර්ලා ටික විශාල ප්‍රශ්න ඇති කරලා තියෙනවා මම දෙන්නේක විතර මේ මට මට ගැළපෙන්නෙම නෑ ඒක දානේ කපන්නේ කියෝ. පොඩ ඇවිල්ලා බීලා නටනවා. ඊට පස්සේ ඒ මේ ඔෆිස් එකේ ඉන්න කට්ටියත් එක්ක රණ්ඩු කරනවා. ඒ පල්ලෙන් චුට්ටම් මල්ලි කියනවා 10ට ගේට්ටුව ඇහුවට පස්සේ එළියට යන්න පටන් ගන්න පාන්දර දෙක වෙනකම් හැම වෙලාවෙම දොරට තට්ටු කරනවා ඇවිල්ලා එළියට යනවා. මේ කිට්ටුපු කට්ටියක්. මොකටවත් නෙමෙයි මත්පැන් පානේ. ඉතින් නිතරම යන්න ඕන දොරයි. ඊට පහුවෙන්ද දවසේ කම්පන්තර අපේ කන්තෝරේ කට්ටිය කියලා තිබුණා 10ට වහනවා කියලා. ඊට පස්සේ ආපු කට්ටිය ඇත්තටම හොඳ පිරිසක්. ඒ කට්ටිය කට්ටියක් එන්න ඕනලා තියෙන 10න් පස්සේ දෙන්න බෑයි කියලා. ඒකට අර දා කියන ගොඩක් කේන්ති කියලා මයි ළඟට ඇවිල්ලා කතා කරා. ඊපස්සේ මං කිව්වා ඒක ලිඛිතව දෙන්න කියලා සභාපතිතුමා ඒක ඒ කට්ටියත් එක්ක කතා කරා. ඉතින් ඒ නිසා මේ පිරිසක් එක්ක වැඩ කරනවා කිව්වට පස්සේ ඒ සමහර පිරිස හරීම ওই කියන සද්ධාව තියෙනවා. නමුත් ඇවිල්ලා බලන්න හැම කෙනාගේ මේක නැහැ. හැම කෙනාගේ මේක නැහැ. ඉතින් ඒක නිසා එහෙම තියෙනවා නම් මහත්මමගේ කෙනෙකුට ලේකම්තුමාට කියන්න ඕනේ අපි එනවා. අපිට මේ තියෙන පහසුකම් ටික දෙන්න අපිට අමතර වශයෙන් බිම ඉඳ ගන්න බුදියනින දෙන්න. එතකොට අපි පාන්දර පහට ඒගොල්ලෝ අවදි කරනවා. මොකද ඊගාට දාන සූදානම් කරන්න එපා පාන්දර මේ භාවනාවට එන අයට. ඉතින් ඒක කරදරයක් වෙන්නේ නැත්තම් හැබැයි මෙතෙක් කලින් දුන්නේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් දුන්නේ මං කියන එක නිසා මහ සභාවට කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා දායක මහත්තයෙකුට එහෙම කරන්න එයා විතරක් ලියලා අවසර අරගන්න පොදුවේ ඉල්ලන්න එපා අවසර මොකද ඕගොල්ලෝ 365 වෙන දේ දන්නේ මං කියන කතාවක් තමයි බුද්ධ පූජාවට තියෙන වීදුරු ටික හොරකම් කරන අරක්කු බොණ්ඩ මතට මතක තියාගන්න ඒකලිවල වාහනේ මෙතන ඇතුලේ තියාගෙන මම හිටියේ මෙතන ඉස්සර ශාලාවේ. මම ඔතෙන්ද එන්න හදනකොට බස් එකත් අරගෙන දූවගෙන ගියා එහාට. කියන්න එපා දැනුම් දෙන්න එපා. ගෑනු අයට දැනුම් දෙන්න එපා. බස් එක පිටින් එළියට ගිහිල්ලා අර 12 ඉනේ තියාගෙන ඒ කටයුතු කරනවා. එතකොට හරි අසෝබනයි නෙමෙයි අපිට දාන දෙන්නේ නැයිනේ. ඉතින් මම මේ දායක මහත්තයට කතා කළා. ඔය එන කට්ටිය වල පාලනය කරන්න බැරිද කියලා. පාලනය කරන්න බෑ. පාලනය වෙන්නේ නැහැ. ඉතින් ඒකට දායක මහත්තයා ඉන්නේ පිංකම් කරගන්න අපිට සිද්ධ වෙන්නේ නඩු කතා කරන්න. ඉතින් මම ගියොත් හොඳයි. කන්තරු ගිය කෙනෙක් ගියොත් එහෙම එතකොට යාට මුණ දෙන්න වෙන තත්ත්වේ. එතකොට මේ දායකයන් විසින් පත් කරන කෙනෙක් නේ කන්තරුවේ ඉන්නේ. ආන ඔය තත්ත්ව නිසා මේ පිරිස් පරිපාලනය කියන එක දැන් හොඳම නිදර්ශනය මම කියන්න. ඉස්සර ධර්මායතනෙට සුමානකට සැරේ දායකයෝ ආවේ. සුමානක සැරයක් ඇවිල්ලා පිරිකර ටික දීලා යනවා. පුදුම පිරිසුදුකමක් තිබේ. අපි ආදර්ශයට ගත්තා මැද මිදුල. දැන් ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් හැමදාම දායක වෙනවා. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. බිකු බෝධි ආටිකල් එකක් දාලා තිබුණ අවුරුදු 4කට ඉස්සෙල්ලා. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ටික කාලයකට භාවනා කරන්න ඇවිල්ලා ඒ ශාන්ති කියනවා එක දවසක් ස්වාමීන් වහන්සේ පින්නපාත එනකොට 10ට ලොකු ශාන්ති කුටි ගාව රණ්ඩු කරනලු කට්ටිය. මේ ශාන්තට තේරෙන්නේ නැහනේ. ඊළ අහලා තියෙන මොකද කියලා දායකයා උඩහට ඇවිල්ලා මට ලොකු සංහස හම්බෙන්න ඕන හොඳටම බීලා දැන් අනික් කට්ටිය ගිහිල්ලා ඇදගෙන එන්න හදනවා පල්ලෙහාට මේ වෙලාවේ යන වෙලාව නෙවෙයි මේ එකේ 12න් පස්සේ යන්නේ කියලා අර රණ්ඩු කරන දායකයන් අතර ප්‍රශ්න බික්කු බෝධි යටින් ලියලා තියෙනවා ඉස්සර බෝතල් කැඩුවේ 11න් පස්සේ දැන් 10ට කඩනවා කියලා ඉස්සර කඩන්නේ 12 මාරේ 12න් පස්සේ බොනෝ දැන් 10ට කඩනවා මේ තමයි ලංකාවේ බුද්ධ ආගම කියන්නේ යෝගාශ්‍රම සංස්ථාවේ නීතියක් ගත්තා වි මම අන්තිමට සම්බන්ධ වෙච්ච මහතභාවේදී ඒ දායකයන්ට කියන් කියලා 365ට කතා කරලා යම් හේයකින් මේකේ මත්පැන් පාවිච්චි කරොත් දාන දෙන්නේ නැහැ එතකොට මේ ළඟදි වෙච්ච සිද්ධියේදී දායක මහත්තයා කියනවා අපි ගෙනාවේ නැහැ කියලා. මම කියනවා අපිද ගෙනාවේ. සංඝයාද? එහෙම නැත්නම් වැඩ කරන කට්ටියද? එතකොට මිනිස්සු මොකද කියන්නේ? අරගෙන තියෙන එනකොට මේ මේ මගින්. ඉතින් ඒ තත්ත්වයේදී අපිට හරි අමාරුයි අපි මේ කියන කතාවේ සද්දා <laughs> මොකද්ද කියන මේ සාදරවන්තකම අපි නොදැන කතා කරනවා නෙවෙයි. අපි කවුරුත් නැහැ මෙතන ඔෆිස් එකේ ඉන්නේ වැඩ කරන අය. ඒගොල්ලන්ට බනින්නේ තොපි දැන ගියව තොපිට කණ්ඩ දෙන්නේ අපි. සල්ලි දෙන්නේ අපි. අපිට නීති දන්නේ නැපයි කියලා මම අහගෙන 2010 මම එතකොට දෙපාන්දර වෙනවා භාවනා කරන්නේ. මම පල්ලෙහාට යනකොට රණ්ඩු කැටි පොළු අරගෙන එළියට එනවා ගහන්න. උඹලා දෙන්නේ අපි හදන්න උඹලට පඩි ගවන්නේ අපි. ඉතින් ඒ මිනිස්සු අන්තිම ආසරණ නීරෝද අපිත් බනිනවා. මිනිසුන් හොඳට සලකන්න කියලා. සලකන්න පුළුවන් જાතිකුත් ඉන්නවා, බැරි જાතිකුත් ඉන්නවා. ඉතින් ඒකෙදී අපිට සමහරලාට සමහර සංඝයා එනවා. මොන්න තාලෙන්වත් බේරන්න බෑ. සමහර සංඝයා ඉතින් ඒක කරන්න වෙන්නේ පල්ලෙයා කන්තෝරු යයිද? ඒකකොට ඒගොල්ලෝ හරි අසරණ වෙනවා කියා ගන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේකෙදි මම කියනවා මේ ප්‍රධාන දායක 365ට ලියුමක් සකස් කරලා හෝ අරින්න ඒ එන පිරිස නඩත්තු කරගන්න බැරි නම් ගේන්න එපා. වැසිකිලි පාවිච්චි හරිම අමාරුයි අපට. වැසිකිලි වලට කරලා යන දේවල් හැම ගමනක් ගියාට පස්සෙම සුද්ධ කරන්න වෙනවා වැසිකිලි. එන වැසිකිලියට දාන්න ඕනේ වදිම නේ දාන්නේ. ඒකෝට මෙතන නඩත්තු කරනවා කිව්වහම දැන් අපි අවුරුද්ද දෙකක් කොහොම හරි ගොඩනැගිලා නඩත්තු කරගෙන ගියා. හරි පුදුම අපහසුකම් කරන්න ඒ නිසා ප්‍රධාන දායකයන්ට අපි මෙතෙන්දී යෝජනා ඉදිරි කරගමු බොහොම ඒ කියන්නේ පිළිවෙලට ලියුමක් සකස් කරලා දෙන්න තමන්ට වග කියන්න බැරි නම් ගේන්න එපා. ගෙනාවොත් වැරද්දක් කරොත් ඒක දායකයා වග වෙන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඒකට එන කාන්තාව කොච්චර අපහසුරපත් වෙනවද කියලා පිරිමි අය ඇවිල්ලා මේ කරන වැඩ නිසා. ඉතින් ඒක නිසා මේකදී ප්‍රමාණය අඩු කරන එක මම කිව්වේ මමයි යෝජනා කරේ කල්ැතුව දැනුම් දෙන්න මෙච්චරකට පහසුකම් දෙන්න පුළුවන් මෙච්චරට වැඩිය කරන්න බෑ කියලා. ඒක වැඩි කිරීම අඩු කිරීම අපි මේ සභාවේදී දැන් තීන්දුව කරමු. හැබැයි කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා අපි ලිඛිතව දැනුම් දෙමු. අපිට දැනුම් දෙන්න. අපි එතකොට කල්ැතු කියලා සභාපතිතුමා හෝ ලේකම් මහත්තයා අපිට කියන්න පුළුවන් ඔෆිස් එකට පහසුකම් දෙන්න බෑ බිම බුදියාණන් දෙන්න පුළුවන්. මෙන්න මේ කොන්දේසි අර්ථ කියලා. එතරම් අපේ මේ ගමත් එක්ක තියෙන සම්බන්ධය මේ ශද්ධාව කඩාගෙන බෑ. මොකද මේක තමයි අපේ ප්‍රධානම අමුත්තා. දායකයා. මෙතෙන්ට එන ප්‍රධානම අමුත්තා. නමුත් කන්තෝරුවේ අය බොහොම සැරපරුස වෙනවා. හැමදාම මේවා අහලා අහලා අහලා අහලා ඉතින් අපි නිතරම කියන එහෙම කරන්න එපා. මොකද මේ අපේ ප්‍රධානම අමුත්තා දායකයයි කියලා. මේක හරි අමාරු ප්‍රශ්නයක්. ඉතින් මහසභාවේදී මතු කරපු එකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒක නිසා මේ මාතෘ වගේ අයගේ අදහස් දෙන්න தත්ත්වෙත් රැකිලා දායකයාගේ මනාපයත් ඉෂ්ට වෙන හැටියට. මම සභාපතිතුමාට කියන්න තියෙනවා. මේ මහතා කරපු අදහස් ප්‍රකාශ කිරීම ඉතාමත් නිශ්චිතවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේත් තම සාකච්ඡා කළ අපි තීරණයක් ගත්තේ කර්ම කාලයකට ඉස්සෙල්ලා. ඒකට හේතු කිහිපයක් තිබුණා. පළවෙනි හේතුව තමයි දැන් අවුරුදු දැන් ඔබතුමා ඇවිල්ලා අවුරුදු 40කට එතන ඉඳලා දාන දානේ සපයන්නේ. ඒ කාලේ සමාජ තත්ත්වය ගොඩක් වෙනස්. හැම එක්කෙනාම ඇවිල්ලා පැදුරු වල නිදාගන්නේ. ඇඳන් තිබුණේ නෑ කාටවත් නිදාගන්න. ඇවිල්ලා ඒක ඒ කාලේ හැටියට සමාජයේ පිළිගත්ත සමාජයේ තිබිච්ච මූලික පහසුකම. දැන් ඊට වඩා සමාජය වෙනස් සමාජයේ දියුණුව ඊට වඩා ඊට වඩා පහසුකම් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඇඳන් දාලා තියෙනවා. අපිට ඇඳන් දාන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක් විතරයි. දැන් අපි තව සුමාන තුනක් මාසයක් දෙකක් ඇතුළතදී තව ඉඳන් කීපයක් දානවා අර මෙහා පැත්තේ ශාලාවේ පිරිමයට ඉන්න. එතකොට සමහරවිට අපිට විතර ගාන වැඩි කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. සාමින්හන්සේ කිව්වාගේ තියෙන ගැටලුව තියෙන්නේ හැම එක්කෙනාම එක වාගේ නෙමෙයි. හැම ඔබ වාගේ ඔබතුමාලා වාගේ ශ්‍රද්ධාවෙන් වැඩ කරන අය නොවෙන්න පුළුවන්. දානයක් දෙනවා කියලා එන්න දානෙ දෙන්න දෙන අය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල අපි ගොඩක් දුෂ්කරතාවල වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් බස් ගණන් අහම බස් වල ඩ්‍රයිවර්ස්ලාගේ බීම නවත්තන්න ගොඩක් දුෂ්කරයි. මොකද ඒක ඒගොල්ලන්ට දෛනිකව පුරුදු වෙලා තියෙන වැඩක්. ඒත් ආරණ්‍යට ඇවිල්ලා ඒක ආරණ්‍යට නොගැලපෙන ලෙස කරනකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා කිසියම් සද්ද්‍රාවත් දායකයෙක් Tamanට වැඩිපුර සෙනඟ ගේන්න ඕන නම් අපිට දෙන්න පුළුවන් උපරිම පහසුකම් දීලා තියෙනවා. ඒ අයට පැදුරු හරි මොනවා හරි නිදාගන්න ඒ වැඩේ ඒ දානේ දීලා සන්තෝෂෙන් ගියාට අපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සඳහා කරුණාකරලා ලේකම්තුමාට හරි මට හරි එහෙම නැත්නම් කලමනාකාරතුමාට හරි කතා කරලා ඒකට විශේෂයෙන් අවසරයක් අරගෙන කරන්න කියලා. ඔය ඒකත් ඒ වෙලාවේ කියන්න එපා. මෙතෙන් ඇවිල්ලා කිව්වොත් හරි අපහසුතාවපත් වෙනවා. මේ ළඟදී ඒක එහෙමත් වුණා. කල්ැතුව වගේ කියන්නේ. අනිත් එක එතනදී මම එකතු කරනවා තව එකක්. දැන් මම පුද්ගලයෙක් වශයෙන් ඉස්සර හැමදාම දායකයොත් එක ගත කරා විනාඩි 30ක් 40ක්. දැන් හම්බ වෙන්නෙම නැහැ. මට වෙලාවක් නැහැ. මොකද එකට මම මෙතෙන් දෙන්න ඕනේ. ඒ නිසා මම දායක වෙන පාරදීදී අනිත් පැත්තෙන් පල්ලයට බහලා එනවා. ඉතින් එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවනේ මේ දෙන කාර්ක ස්වභාවින් නැත්තු මෙතන ඉන්නවා භාවනා කරන ඇත්තෝ ඉන්නවා දායකයත්වෝ ඉන්නවා අවශ්‍ය නම් මට ලියන්න. මම දන්නේ ඒක ටික අමාරු බව හැබැයි. එහෙම වුණොත් මම කියනවා මෙන්න මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. මම බලනවා ඊට අමතරව නොලියා කරගෙන යන්න පුළුවන් සම්බන්ධතා. නමුත් මම දන්නවා මම දායකයෙක් පිරිසත් එක්ක සම්බන්ධ වෙන එකේ ගුණේ කාටවත් ගන්න බෑ. ඒක මම දන්නවා ලොකු සංසය බලන්න ඉස්සර පිරිස ගියාම අපි වුණත් ආපුවාම මොන තරම් අර සයික් චක්‍රය සම්පූර්ණ වෙනවා. ලොකු සංසය කාට කියලා කතා කරනවා. මට එහෙම කරන්න වෙන්නේ නෑ දැන්. ලිව්වත් කවුරු හරි ලිව්වත් මට සමාජලාට මම මේ බලාපොරොත්තු සුන් කරන්න වෙනවා. මේ කටයුතු නිසා නමුත් ලිව්වොත් අපිට ඒ ගාවට කරන්න පුළුවන් දේ කාරණාව. නමුත් ඒගොල්ල ඒ වෙනුවට කන්තුරට ඇවිල්ලා බලපෑම් කරනවා අපිට සුවහනන්ස හම්බෙන්න ඕන. ඉතින් කතා කරන එක නැති කරන්න ඕන. අපි ළඟ නෑ මේ මේ සම්බන්ධීකරණට එක්ක ලියලා කාරණාව ලියලා ගියාන පස්සේ හරි මට අවිල්ල කරන්න පුළුවන්. අන්න ඒ ටික දැන් ඉස්සරහදී තව මීට වැඩි වැඩි වෙනවා. අන්න ඒව මම බලාපොරොත්තු වෙනවා කන්තෝරුවේ සම්බන්ධීකරණය මේ දායක පිරිසක සම්බන්ධීකරණය දාන පිළිබඳ කටයුතු දැනට බරපතල ප්‍රශ්නයක් නැහැ. නමුත් අවශ්‍යතාවය තියෙනවා ඉදිරියේදී මේවා තව දුරටත් පිරිසුදු කරගන්න.